යුද්ධය පැවති සමයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සහ අපරාධ රැසක් සිදු වූ බවට අප හඳුනාගෙන තිබෙනවා. 2002 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුල මේ අපරාධ සිදු වුණු බවටයි අපට තොරතුරු ලැබී ඇත්තේ. ඒ වගේම ප්‍රධාන කාණ්ඩ කිහිපයක් යටතේ ලැබී තිබෙන තොරතුරු විමර්ශනය කළ යුතුයි. ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම, වද හිංසා සහ වෙනත් ඝාතන, බාල වයස්කරුවන් බලහත්කාරයෙන් යුද හමුදාවට බඳවා ගැනීම කිරීම වගේම oh, සාමාන්‍ය ජනතාවට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අපේ අවධානය යොමු වෙලා තිබෙනවා. එමෙන්ම මානුෂීය ආධාර වැළැක්වීම සහ විවෘත නො වූ කඳවුරුවල අවතැන් වූ පුද්ගලයන් රැඳවීම සම්බන්ධීනොත් අප පරීක්ෂණ සිදු කළ uh, යුතුයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාතික පරීක්ෂණයක් සිදු කළ යුතු බවට මම යෝජනා කර සිටිනවා. මොකද සිදුවුණු යුද අපරාධ සම්බන්ධයෙන් සොයන්න දේශීය පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට තරම් ශ්‍රී ලංකාව තුළ පසුබිමක් තවමත් නිර්මාණය වෙලා නැහැ. ජාතික සහ අන්තර්ජාතික වශයෙන් විශේෂ අධිකරණයක්ද ස්ථාපිත කළ යුතුයි. ජාත්‍යන්තර විනිසුරුවන් නීතිඥයන් පරීක්ෂකයන් වගේම අභිචෝදකයන්ද ඊට ඇතුළත් විය යුතුයි. ඒ වගේම වත්මන් රජය මේ වසර තුළ කරගෙන ගිය වැඩපිළිවෙල ගැනත් අපගේ ප්‍රසාදය හිමි වී තිබෙනවා. President uh, was elected last January.